වත්තෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේති භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච සේයතාපි භික්ඛවේ වත්තං සංකිලිට්ඨං මලග්ගහිතං තමේනං රජකෝ යස්මින් යස්මේ රංගජාතේ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ඨකාය දුරත්ත වන්න මේ වස්ස අපරිසුද්ධ වන්න මේ වස්ස තං කිස්ස හේතුම් අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චitte සංකිලිට්ඨේ දුග්ගති පාඨේ කංඛා සේයතාපි භික්ඛවේ වත්තං පරිසුද්ධං පරියෝදාතං තමේනං රජකෝ යස්මින් යස්මින් රංගජාතේ උපසංහරෙය්‍ය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ඨකාය සුරත්තවන්න මේවස්ස පරිසුද්ධ වන්න මේවස්ස සංකිස්ස හේතු පරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චitte අසංකිලිට්ඨේ සුගතේ පාටිකංකා කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝ උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝ මායා චිත්තස්ස උපක්ඛිලේසෝ සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝ තම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝ සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මනෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ සකෝසෝ භික්ඛවේ භික්ඛෝ අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා අවිජ්ජා විසමලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා ව්‍යාපාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා කෝධං චිත්තස්ස උපක්ඛිලේ සම්පජහති උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා උපනාහං චිත්තස්ස උපක්ඛිලේ සම්පජහති මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්ඛිලේ සම්පජහති පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මායාචිත්තස්ස උපක්ඛලේසෝති ඉති විදිත්වා මායං චිත්තස්ස උපක්ඛලේ සම්පජහති සාඨේයං චිත්තස්ස උපක්ඛලේසෝති ඉති විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛලේසං පජහති තම්බෝ චිත්තස්ස උපක්ඛලේසෝති ඉති විදිත්වා තම්බං චිත්තස්ස උපක්ඛලේසං පජහති සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා අතිමානං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා පමාදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති යතෝචකෝ භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛලේසෝ පහේනෝ හෝති ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛලේසෝති ඉති විදිත්වා ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛලේසෝ පහේනෝ හෝති කෝධෝ චිත්තස්ස උපක්ඛලේසෝති ඉති විදිත්වා කෝධෝ චිත්තස්ස උපක්ඛලේසෝ පහේනෝ හෝති උපනා හෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා උපනා හෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති ඉස්සාචිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා ඉස්සාචිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති මායා චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මායා චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති තම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා තම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝති විදිත්වා ඉතේ සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති විදිත්වා මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ හෝති සෝ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානේ අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති යතෝපි කෝ පනස්ස වත්තං හෝති වන්තං මුත්තං පහේනං පටිනිස්සට්ඨම් සෝ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝම් හේති ලබති අත්ථ වේදම් ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජම් පමුදිසස්ස පීති ධායති පීති මනස්ස කායෝ පස්සම්භති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හේති ලබති යත්ථ වේදම් ලබති ධම්ම වේදම් ලබති ධම්මෝපසංහිතම් පාමුජ්ජම් පමුදිතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාදියති සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝම් හේති ලබතේ අත්ථ වේදං ලබතේ ධම්ම වේදං ලබතේ ධම්මෝපසංහිතං පාමුඤ්ඤං පමුදෙසස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති යතෝපි කෝපන මේ වත්තං වන්තං පහේනම් පටිනෙස්සට්ඨන්ති ලබතේ අත්ථ වේදං ලබතේ ධම්ම වේදං ලබතේ ධම්මෝපසංහිතං පාමුජ්ජං පමුදිතස්ස පීතේ ජායති පීතිමනස්ස කායෝ පස්සම්බතේ පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියතේ තපෝසෝ භික්ඛවේ භික්ඛු එවං සීලෝ එවං ධම්මෝ එවං පඤ්ඤෝ ශාලේනං චේපි පිණ්ඩපාතං බුඤ්ජති විජිත කාලකං අනේක සෝපං අනේක ව්‍යඤ්ජනං නේවස්ස නං හෝති අන්තරායාය සේයතාපි භික්ඛවේ වත්තං සංකලිට්ඨං මලග්ගහිතං අච්ඡං උදකං ආගම්ම පරිසුද්ධං හෝති පරියෝදාතං උක්ඛාමුඛං වා පනාගම්ම ජාත රූපං පරිසුද්ධං හෝති පරියෝදාතං ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඒවං සීලෝ ඒවං ධම්මෝ ඒවං පඤ්ඤෝ ශාලේනං චේපි පිණ්ඩපාතං භුඤ්ජති විචිත කාලකං අනේක සූපං අනේක බෙන්ජනං නේවස්සනං හෝති අන්තරායාය සෝමෙත්තාසහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා ත්‍තියං තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සම්බදී සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණා සහගතේන චේතසා පේයාලම් මුදිතා සහගතේන චේතසා පේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන් දිසම් පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථාත් තතියං තථා චතුත්ථින් ඉතේ උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති සෝ අත්ථි ඉදං අත්ථේනං අත්ථි පනේතං අත්තේ ඉමස්ස සංඥාගතස්ස උත්තරින් නිස්සරණන්ති පජානාතේ තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති ඒනා ජාති උපසිතම් බ්‍රහ්මචරියං කතං කරණේ යං නාපරං ඉත්තත්තායාතේ පජානාතේ අයං වච්ඡති භික්ඛවේ භික්ඛෝ සිනාතෝ අන්තරේන සිනානේනාති තේන කෝපන සමයේන සුන්දරික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති අතපෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච ගච්ඡති පන භවං ගෝතමෝ බාහුකන්නදින් සිනායතුන්ති කිං බ්‍රාහ්මන බහුකාය නදියා කිං බහුකා නදී කරිස්සති තේ ලෝක්‍ය සම්මතාහි බොහෝ ගෝතම බාහුකා නදී බහුජනස්ස පුඤ්ඤ සම්මතාහේ බොහෝ ගෝතම බහුකානදී බහුජනස්ස බාහුකායච පන නදියා බහුජනෝ පාපකං කතං කම්මං පවාහේති තේ අතකෝ භගවා සුන්දරික භාරද්වාජම් බ්‍රාහ්මණං ගාථාහි අජ්ජභාසේ බාහෝකං අදේකක්ඛංච ගයං සොන්දරේ කාමපේන් සරස්සතින් පයාගංච අතෝ බාහෝ මතින් නදින් නිච්ඡම්පි බාලෝ පක්ඛන්තෝ කන්න කම්හෝ නසොජ්ජති කිං සොණ්ඩරිකා කරෙස්සන්තේ කිං පයාගෝ කිං බාහුකානදී වේරින් කත කිබ්බිසං නරං නහිනං සෝදයේ පාපකම්මිනම් සුද්දස්ස වේ සදා පග්ගෝ සුද්දස්සෝ පෝසතෝ සදා සුන්දස්ස සුචි කම්මස්ස සදා සම්මඤ්ඤතේ වතම් ඉදේවසිනාහි බ්‍රාහ්මන සම්බ භූතේසු කරෝහි කේමතම් සචේ මුසානබසේ සචේ පානං නහින්සතේ සචේ අදින්නං නාදීයති සද්දහානෝ අමච්චරේ කිංඛාහසේ ගයං ගන්त्वा උදපානෝ පිත්තේ ගයාති එවං වොත්තේ සොන්දරික බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච අබික්ඛන්තං බොහෝ ගෝතම අබික්ඛන්තං බොහෝ ගෝතම සේයථාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මෝල්හස්සවා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරේ වා තේලපඤ්ඤෝ තං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේ තේ ඒවමෙවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන් සංඝෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච ලබේයාහං බෝසෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලබේයම් උපසම්පදන්ති අලස්සකෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලස්ස උපසම්පදං අචිරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ වෝපකට්ඨෝ අප්පමත්තෝ ආසාපේ පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනොත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසේ කේනා ජාති වුසිතම් බ්‍රහ්මචරියම් කතං කරණීයං නාපරං ඉත්තත්ථායාතේ අබ්භඤ්ඤාසේ අඤ්ඤතරෝචකෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසේති වත්තෝපම සුත්තම් සත්තමං